කර්මය කර්මයේ වශයෙන් පවතිනවා. ඒකේ වින්දනයක් ස්පර්ශයක් ලබන්න පුද්ගලයේ සත්‍යෙක් නැහැ. දැන් කර්මය අනාත්මයි. කර්මයක් කර්මයේ වශයෙන් පවතිනවා. හැබැයි ඒ නිසා මට දුක සැප ලැබෙනවා. දැන් ආත්ම සංයාව. දැන් කර්මයට ආත්මයක් තියෙනවා. එහෙනම් මගේ පුද්ගලික ස්වභාවය මත කර්මය ආත්මයි. මගේ පුද්ගල ස්වභාවය නැහැ කියන නිරෝධගාමිනිත්වය මත කර්මය අනාත්මයි. දැන් රාතන් වහන්සේට කර්මය අනාත්මයි. ඇයි එහෙම එකක් නෑ. ඇයි එහෙම එකක් එන්න මනසකින් දෙපා. හැබැයි පුදුජණයාට කර්මය ආත්මයි. ඇයි මාර කර්මය පරිසඳුනේ ඊයි. අර අතුරු හම්බ වුණානේ. දැන් එයාට ආත්මයිනේ. ඇයි එයාට එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් අපේ පුද්ගල ස්වභාවයේ තියෙන තාක්කල් අපිට දැනෙන කර්මය ආත්මයි කියලා. ඒක නැති වෙන්න නැති වෙන්න අපිට තියෙන කර්ම අනාත්මයි. එයා පාඩු යා නාම රූප හැදෙනවා පාව කියනවා නැති වෙලා යනවා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකුත් අපිට ගැටලුවකුත් නැහැ. දුක සැප මොකුත් අපිටත් එන්නේ නැහැ. සාමාන්‍ය විදිහට හේතුඵල ධාමතන ඔක්කොම සිද්ධ වෙනවා. එතකොට එයාට සාපේක්ෂව අනාත්මයි. කර්මය කාලයේ තවත් ප්‍රතිරුවක්. කර්මය යනු කාලයේම තවත් ප්‍රතිරුවක්. කාලය නවත්තන්න පුළුවන් නම් මේ අණුවේ භ්‍රමණ වේගය නවත්තන්න පුළුවන් නම් මේ කියන සියලුම ප්ලැනට් වල ඒ භ්‍රමණ ටික නවත්තන්න පුළුවන් නම් දැන් කර්මයක් තියනවාද? ඒ කියන කාලයට අනුව මේ හැමදේම ක්‍රියාත්මක වෙනවා. ඒකට අනුව තමයි කර්මය ක්‍රියාත්මක වෙන්නේ. ඒක නවත්තන්න පුළුවන් නම් සේරම ටිකන රාතන් වංශයේ ඒක නවතිනවා. ඒකනේ කියන්නේ මම නැවතිලා ඉන්නේ කියලා. ඒ නැවතිලා ඉන්නේ අරක. ඒක නැවතුණා වුනේ ලෝකෙ ඔක්කොම නවතිනවා. පුදුජනායේගේ ඒක ක්‍රියාත්මකයි. ඒක සර්වඥතා ඥාණයට විතරක් ගෝචර වුණා. උන්වහන්සේ ඒක දැකපු නිසා තමයි කෝටි ගණන් එදා නිවන් ගියේ අදත් නිවන් යන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාවට පින් සිද්ධ වෙන්නේ. පච්චේක බුදුහාමුදුරගොල්ලොන්ට බුද්ධ ශාසනය නැති කාලයක ලැබෙනවා. ලැබුණාට ඒක කියන්න යන්නේ ඒතු කියා ඒක තේරුම් ගන්න මිනිස්සු නැහැ. රාතන් වහන්සේලාට තේරෙනවා සමහර රාතන් වහන්සේලාට කියන්න තේරෙන්නේ ප්‍රඥාව අධික රාතන් වහන්සේලාට ඒක තේරෙනවා බුදුහාමුදුරුවෝ තරම් විස්තර කරගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ ඒ ඒකේන දැනුමටත් ඒ ප්‍රශ්න තියෙනවා. ගොඩාක් අය මේ විස්තරය දන්නවා. දැනුණාට ඒක කියා ගන්න බෑ. විස්තර කරගන්න බෑ. වචනක් නෑ. ඔව් ඒ වගේ ප්‍රශ්න රහසයක් එනවා. තපස්වරු දෙන්නෙක් භාවනා කරන්න ගිහින් තිනවා මේ කැලෑවකට. ගිහිල්ලා භාවනා කරනකොට මේ එක්කෙනෙක් එක පැත්තක භාවනා කරන තවත් කෙනෙක් තවත් ටිකක් ඈත කිලෝමීටර 5ක් විතර. එතකොට එක්කෙනෙක් ධානා වඩනවා. අනිත් එක්කෙනා මේ සසර දුකෙන් එතර වෙන්න ඕනේ. rahat වෙන්න ඕනේ කියලා එයා වඩනවා එක. එයා බලනවා කමඨාණක් ගන්න ඕනේ මේ. හරි. මේකනේ මේ ගල කමඨාණ. මේ ගල වාගේ කිසිම නාම රූපයට අවු වෙන්නේ නැතුව, ලෝභ දේශ මොහ නැතුව මේ වාගේ ඉන්න ඕනේ මම. කිසිම කෙලෙසයකට අවු වෙන්නේ නැතුව පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා කාලයක් වඩලා දැන් එයාට තේරෙනවා මම රාත්. හරි, මගේ වැඩ ඉවරයි. යනකොට එයාගේ අම්මා මැරිලා කියලා පණිවිඩයක් එනවා. ගණන් ගන්නෑ. අර ගල වාගේ ආන්නේ. යනකොට කියන ඔයාගේ දුවත් මරුණා. ගල වාගේ. කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊටම ඔරු සම්පූර්ණ ආක්‍රමණය කළා වෙන මිනිස්සු පදිංචිනවා. ගලවාගේ. ගිහිල්ලා දැන් වාඩි වෙලා හිටියට නිදාස ඉන්න බෑ. පොල්ල කරංගල අරකට ගහනවලු ගලට. උඹ මාව ඇයි මේ රාත් කළේ? උඹ රාත් කරපු නිසා තමයි මට මේ ඔක්කොම ප්‍රශ්න මේ ඔක්කොම දේවල් අර කියලා ගලට තඩි බානවලු. එතකොට අර තාපසයා ඇවිල්ලා කියනවලු සහෝදරයා ගලට ගාන්න එපා. ඒ රාතන් වහන්සේට ගාන්න එපා. ගල රාත් උනාට උඹ රාත් වෙලා නැහැ. උඹ ගල වාගේ හින්දා තමයි උත්සාහ කළේ. ගල උන්නේ නැහැ. ඒ හින්දා ගල රාත් වෙලා ඉන්නේ. හින්දා රාතන් වහන්සේට තඩි බාන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ අපි සමහර ඒවා අර දරාගෙන දැඩි කරගෙන හිටියට ඒක ඇත්ත මානසිකත්වයක් අවබෝධයක් නෙමෙයි. අර ඇහිච්ච දේවල් වලට අනුව අපි දැඩි කරගෙන ඉන්නවා. මං කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ. මොනවද අපි මේවට අහු වෙන්නේ නැහැ කියලා අහු වෙනවා. ඒක දැඩි ලෙස උපාදානය කරගෙන ඉන්නවා. සිත දැඩි කරගෙන ඒක ඇත්ත එකක් නෙමෙයි. ඔරිජිනල් එකක් නෙමෙයි. අර අවබෝධය නිසා එයා තුළ ඇතිවෙච්ච තවත් දෘෂ්ටියක්. අවබෝධය තුලින් අට ගන්නවා දෘෂ්ටි. එයා හිතනවා දැන් නම් රාගය අදලා තියෙන්නේ. රාගය අදලා නම් අනිවාර්යෙන් අනාගාමී වෙන්න එපායි. එතකොට එයාට තේරෙන්නේ නැහැ තාම මේ දෘෂ්ටියක ඉන්නේ කියලා. ඇයි? අර කියන දේශනාවට අනුව ඒ කියන දේවල් නැහැ මගේ ළඟ. එනනම් මම මෙතන ඉන්නේ කියලා ටක් ගාලා එකක් අල්ල ගන්නවා. නියම ආර්ය ශ්‍රාවකයා රාහත් වෙනකම්ම මොකටවත් අවු වෙන්නේ නැහැ. කිසිම ඵලයක් විශ්වාස කරන්නේ ඵලයක් පිළිබඳ අවබෝධයකටපත් වුණා කියලා විශ්වාස කරන්නේ ගවේෂණය කරන්නේ මගේ ළඟ තියෙන අවබෝධය කොච්චරද මට තියෙන ඵල මොන මොකවත් අදන්නේ එයා rahat වෙනකම් කිසිම දෙයකට අහු වෙන්නේ rahat වුණාට පස්සෙත් මොකවත්වත් අහු වෙන්නේ එයා තමයි නිවැරදි මාර්ගයසා දැන් ප්‍රශ්න වෙලා තියෙන අපේ රාත්බෝධිය පතාගෙන යන හැමෝම සෝවාන් වෙන්න දඟලනවානේ අනාගාමී වෙන්න දඟලනවානේ පඤ්ඤා පාරමිතා වඩන ඒ කියන්නේ මේගොල්ලෝ කවුරු නිවන් යන්නේ නැති කට්ටියනේ නිවන් යන කෙනෙක් කෙනා මොකටද සෝවාන් ඵලයට මෙච්චර ගරු කරන්නේ සෝවාන් ඵලයේ පස්සේ මෙච්චර අර මේ මේ මුවා පිටිපස්සේ දුවන සිංහයා වගේ පන්නන්නේ ඇයි? ඒ කියන්නේ යාට කෑදරකමක් ඇවිලානේ. සෝවාන් කෑදරකම. සෝවාන් ලෝභය, සෝවාන් දිට්ඨිය, සෝවාන් තණ්හාව. එයා කෙලස් නෙමෙයි වඩලා තියෙන්නේ. රාහත් වෙනකන් එයා කිසිම මාර්ගඵලයකට බැඳෙන්නේ නැත්නම්, පතන් නැත්නම්, ඒවා ගවේෂණය කරන්නේ නැත්නම්, ඒවා පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් අදහසක් නැත්නම්, ඒකාන්ත වශයෙන් මේ කියන ඵල සේරම ලැබිලා රාහත් වෙනවා. කොහොමරි සෝවාන් වෙන්න ඕන කොහොමරි සතර අපායෙන් නිදහස් වෙන්න ඕන එතකොට එයාට තියෙන ප්‍රශ්නය අපායෙන් දුක් විඳින එක නිදහස් වෙන්න එයාට නිවෙන්න අදහසක් නෑ ඇයි යමරජුලගේ ගුටි කන්න බෑයි අපි කොල්ල කාපුවට වන්දිය ගෙවන්න එපායි අර අනුන්ගේ ගෑනින්න ගෙවල් වල රෑරින්ගපු වලට දැන් දඩුවම් විඳින්න එපායි යමපල්ලෝ ගස් බැඳලා ගහනවනේ මාරපත් එදා ඒකෙන් බේරෙන්නයි ඕමනාව තියෙන්නේ නිවන් යන්න කොච්චර කපටිකමක්ද අපි කරන්නේ ආර්ය ජීවිතයේ තුල බුදුහාමුදුරුවෝ රවට්ටනවා. එතකොට බුදුහාමුදුරුවෝ මෙච්චර දුක් විඳලා දේශනා කරපු ධර්ම නිවන් යන්නේ අතරපයෙන් බේරෙන්න. කියන සේරම ලෝභ දේශ මොහ ටික අදාගෙන පෙට්ටගම් පුරවගෙන පුළුවන් තරම් කැතවැඩ කරනවා. නිවෙන්න කැමති නෑ අර අපායට ගිහලා අර විඳවන්න තියෙන එකෙන් බේරෙන්න උත්සාහ කරනවා. එයාට සම්මාදිට්ඨිය ලැබෙන්නේ එයා ඒක ඉල්ලන්නේ නිවෙන්න නෙමෙයි. අපායෙන් බේරෙන්න. එයාට උමනා තියෙන අපායෙන් බේරෙන්න. එයා ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. එයා දේවදත්තටත් වඩා දරුණු කෙනෙක්. දේවදත්ත බුද්ධත්වයේ මේ ගන්න ඇදුවේ මේ පිරිණිවන් පාන්නනේ. මෙයා සෝවන් ඵලයේ ගන්න ගන්නේ ආර්ය જાතියන්න නෙමෙයි. අපායෙන් වේරෙන්න ඕනේ. යම රජුගෙන් වේරෙන්න ඕනේ. මොනතරම් දරුණ දෘෂ්ටිද අපි ළඟ. නිවන් බලාපොරොත්තු වෙන කෙනා මාර්ගඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. පාරමිතාවල් වල ධාරිතා බලාපොරොත්තු වෙන්නේ නැහැ. 이르දි බලාපොරොත්තු වෙන්නේ නැහැ. 이르දි පතනවා නම් ආර්ය කෙනෙක් නෙමෙයි. ඇයි? පිරිණිවන් පාන්න යන කෙනාට 이르දි වැඩක් නැහැ. පිරිණිවන් පාන කෙනා මාර්ගඵල බලාපොරොත්තු වෙන්නේ හේතුව පිරිණිවන් පාන කරලා ඵලයෙන් වැඩක් නෑ. යට නිවීමයි ඕනේ. පිරිණිවන් පාන්න බලාපොරොත්තු කෙනා කවදා ප්‍රඥාව වඩන්නේ කරුණ එකතු කරන්නේ හැමදේම ඔළුවේ තියාගෙන නඩත්තු කරන්න හේතුව පිරිණිවන් පාන කෙනාට අවබෝධයක් දැනුම ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. මේ ටික ගවේෂණය කළත් මම ආර්යද අනාර්යද කියන එක නිකන් ඔප්පු වෙනවා. අපට කවුරු මාර්ගඵල කියලා දුන්නේ නැහැ. ඒ නිසා අපිට ඒවා වැඩුණා අපි දන්නේ අපිට වැඩුණාද නැද්ද කියලා. දැන් මේ ඔක්කොම පුංචි කාලෙම අපි දන්නා සෝතාපන්න කියලා එකක් තියෙනවලු. ඒක මේ වගේ එකක්ලු. කොහොම හරි ඒක ගන්නවා. අර දුවන මිනිස්සු ඔක්කොම දැන් පළවෙනියා වෙන්න නදන්නේ. 5000 දුවනවා ගමාරා දැන් ඔක්කොම එක ඉල්ලනවා. එතකොට දැන් පළවෙනි තෑගි 5000 දෙන්න එපා. හැබැයි එක්කෙනෙකුට තමයි හම්බෙන්නේ. එක්කෙනෙකුටයි හම්බෙන්නේ. ඒ වගේ අපි නොදැනුවත් අනන්ත අප්‍රමාණ දුස්ති ආර්ය ජීවිතය තුළ සමහර බලාපොරොත්තු හදලා තියෙන ඒවා ගලවන්නම බෑ. බුදුහාමරගේ ಗುಣ හැයිලා හැයිලා අනේ මේ වගේ ಗುಣ මටත් තියෙනවා නම් දැන් පිරිනිවන් පාන කෙනාට මොකටද ಗುಣ? එයාට තියෙන පිරිනිවන් පාන්නනේ. රාත් වෙලා පිරිනිවන් පාන ಗುಣ ඕනේ ඒක වැඩිච්ච එකක් වැඩිච්ච දැන් කොහොම හරි කෙලස් ටික නිරෝධ වුණා. කෙලස් ටික නිරෝධ වෙනකොට අර ಗುಣ ටික ඔක්කොම හම්බෙනවා. කෙලස් නිරෝධ වෙනකොට ඒ කියන උත්තරීතර තැනටපත් වෙනවා. බුදුහාමුදුරන්ගේ රාත්පලේ එයාටත් හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ තමයි පළවෙනි රාතා. ඒකනේ හරියත් වනසේක කියන්නේ. ඒතර ඒ රාත්පලේ මෙයාටත් හම්බ නැහැ. හැබැයි ඒක නෙමෙයි අරකින ಗುಣ ටික ඕනේ කියලා ಗುಣ වඩනවා. දැන් ಗುಣ වඩන්නේ රාත් වෙන්න නෙමෙයි. අර බුදුහාමුදුරන්ට සමාන වෙන්න. එහෙනම් තථාගත කෙනෙකුට සාමාන්‍ය පුතුජන කෙනෙක් සමාන වෙන්න හදනවා කියන ඒක මොනතරම් ගැඹුරු දෘෂ්ටියක්ද? යම රජුව වෙවුල නමු කවදරි පළොත් යටට එන්නේ නැද්ද? ඌව ටිකක් අල්ලලා බලන්න ආසයි කියලා කියනවා. ඇයි? ඒ තරම් ඒ දෘෂ්ටි දරුණුයි. බුදුරේකට අපිට සමාන වෙන්න පුළුවන්. බුදුහාඳුර වඩපු ಗುಣ වඩන්න අපි කවුද? තියෙන කෙලස් ටිකවත් නිරෝධ කරගන්න මේ මනුස්සයාට වත්කමක් නැහැ. පොන්ද පණ නැහැ. දකින දකින තන ලෝභ දේශම වැදෙනවා. ඒක අදා ගන්න අර තථාගත කියන සාරාංශ කල්පලක්ෂ ඒ ටික වඩන් හදනවා. තියෙන මේ දුර්වලකම් ටික හදා ගන්න. මොනතරම් දුෂ්ටිද කියලා. එතකොට දැන් මේක වැඩි කරන්න වැඩි කරන ආර්ය පැත්ත වඩනකොට අර මිත්‍යාව ගැලවෙනවා. ඊට පස්සේ ගොඩාක් දේවල් පරිභෝජනය කරන විනාශ වෙන බව දැනගෙන. ලෝකේ කවදාවත් මේව ගෙනියන්න බැරි බව බැරි බව දැනගෙන කමඨාණක් වශයෙන් ඒව නඩත්තු කරනවා. ඒවල ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒව පරිභෝජනය කරනවා. මිනිස්සු හැමෝත් එක්කම ජීවත් වෙනවා. ඒ හැමෝත් එක්කම හිටියට අපි දන්න මේගොල්ලොත් මැරෙනවා. අපිත් මැරෙනවා. ඉන්න තාක්කල් සතුටෙන් ඉන්න කිසිම කෙනෙකුට දුකක් නොදී. එහෙනම් මේ වගේ මානසිකත්වයල් අපිට හැදෙනවා. අර ජීවිත ආසාව තියෙන නිසා අපට මේ දේවල් අහිමි වෙයිදෝ අපට මොනවාරි කරදරයක් වෙයිද කියන අර බය නිසා අර චකිතය නිසා අපි කැමති නෑ. හැබැයි ඒ වගේ කරන වැඩි කරන ආර්ය පැත්ත වඩනකොට අර මිත්‍යාව ගැලවෙනවා. ගැලෙලා ගියාම දැන් උදේ දකපු බාහිරියව දැන් වෙනස් විදියට පේනවා. එයා බලනවා මේ පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ ආදියා බලන. ඇයි? ඒ ඒ කියන රාගිකෝ එයා පේන්නේ ඒ ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා. හැමදේම ඒ කටයුතු කරන්න ඕන නිසා කටයුතු කරනවා. එයා කියලා විශේෂ ඇල්මක් නැහැ. ෆෝන් එක බිම වරන කැඩුනා. කැඩුනොත් වැටෙනවා නේද? ආ වැටුනොත් කැඩෙනවා දෙකම එකයිනේ. වැටුනාම කැඩෙනවා කැඩෙනකොට වැටෙනවා. මේක තමයි මේ ලෝකයම දෙන. කම්පදයි එදා වටින ෆෝන් එක එදා මොකවත් උන්නේ වැටිච්ච ගමන් නිකන් පපුවත් එක්ක දනවා. ඕ බලන්නකෝ මේක රුපියල් 30000ක ෆෝන් යන්නේ වැටුනේ කියලා හරියට කම්පා වෙලා ඒක අරගෙන පිය දාලා චෙක් කරලා බලලා හොඳට වැඩ කරනවා කියවම තමයි ටිකක් කූල් ඩවුන්. ඇයි? ඒ තරම් බැඳිලා. අද වැටුණා. ඇස් ඉදිරියේ කැඩුනා. වැටෙනකොට කැඩෙනවා. කැඩෙනකොට වැටෙනවා. ඒක දකින්න. එයාට ඒක කම්පාවක් නෙක කියලා සාමාන්‍ය සිද්ධියක් එයාට. Tamange දරුවා වැටිලා එනවා බේත් දාන්න. උල් ලොකුයි. ඉන්න කත් ඔක්කොම කලබල නේල්සයිම කියන අනේ දොස්තර මාතේ ලොකු ප්‍රශ්නයක්. කලබල වෙන්න එපා. සයිකලෙන්ද ගියේ? ඔයා සයිකලේ පැද්දට කමන්නේ. සයිකලේ ඔයාව පැද්දේකයි ප්‍රශ්නේ. අර ළඟ ඉන්න කෙනා දොස්තර මාතේ ඉතලා බේත් දාගෙන එනවා. ඔයාට අමාරුයි. කවුද මගේ පුතා පහ. එතකොට ඒගොල්ලෝ දන්නේ මේ පුතා නමුත් එයාට කම්පාවක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයි. ඇයි? මගේ කියන හැඟීම තියෙන තාක්කල් හැමදේම එයාට ප්‍රශ්නයක්. කෙනෙක් හිටියා එයා මේ ලෝකයේ මේ මමත්ය අයින් කරා කියලා එයා හිතාගෙන ඉන්නවා. එයා හැමදාම මේ මමත්ය මං අයින් කරලා ඉන්න මට පුද්ගල ස්වභාවය නැහැ. ඒක මානසිකත්වයෙන් ඉන්නවා. ඒ තාපසයාගේ කුටියේ තියෙනවා මේ පොඩි මේ කලයක් වතුර බොන එකක් ලීටර 3ක් වගේ දාන පොඩි කලයක්. ලස්සන කලයක්. ස්වාමීනි වතුර ටිකක් ගේන්නද? ගෙනල්ලා දෙන්න කමන්නේ. කලේ අරගෙන ගිහිල්ලා ගේනකොට දැන් එයා බලාගෙන ඉන්නවා. එයාට පේන්න අඩි 20ක් විතර යනකොට ඉමිසරේ කලේ බුරුල් කරනවා. ඩෝන් ගාලා කලේ වැදිලා කුඩු වෙලා ගියා. වෙවුලනවා තරහයි. මිනිස්සු මෙච්චර කාලයක් වතුර බිව්වා අවුරුදු 7ක්. එක පතාවනේ වතුර ගන්න ගියේ කලේ බින්දනේ මේ මිනිස්සයා කියලා. පුද්ගලයා නැත්තර තරහා යන්නේ කාටද කියලා ඇහුවාම තමයි යාට තේරෙන්නේ තාම ඒක ඇදිලා නැහැ. ඒ කියන්නේ තාම එයා ඉන්නව ඇතුලේ. එයා ඉන්න බව එයාට අඳුන ගන්න බෑ. ඒ අවබෝධය නැහැ. අර කලයට පුළුවන් එයාව අඳුනලා දෙන්න. ඒක තමයි යාගේ මීටරේ. කිව්වා කල ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි මේ අඩුව හදාගන්න මේ කලෙන් ඒ උපමාව ගන්න බෑ වෙන එකකින්. ඒ කියන්නේ මේ අඩුව හදාගන්නේ කමටාන මේ කලෙන් විතරයි ගන්න පුළුවන්. ඒ නිසා තමයි බින්දේ. හැබැයි කල ඕන තරම් ගන්න පුළුවන්. එදා තමයි යාට තේරුනේ මේ ලෝකේ ගොඩාක් අඳුනයි කියලා හිතුවට හැදිලා නැහැ. යටපත් වෙලා ඉන්නවා. යටපත් වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපිට රාගი නැහැ කියලා අපි හිතනවා. අපි අපේ භාර්යාවත් එක්ක ජීවත් වෙන්නේ කාමයේ සුමිච්ඡාචාර සීලයේ තියෙන ප්‍රශ්න නැහැ. අපි පිළිවෙලට ඉන්නවා. හැබැයි රාගය ඇවිසිච්ච වෙලාවේ එයාට යාගේ කාන්තාව විතරක් පේනවා නම් එයා කාමයේ සුමිච්ඡාචාර සීලේ ඉන්නවා. එයා ගොඩක් ශ්‍රේෂ්ඨයි. එයා පන්සිල් රකින්න කෙනෙක්. හැබැයි රාගය ඇවිසිච්ච වෙලාවේ එයා ගොඩක් කැමැති කට්ටිය මතකෙට එනවා නම් 100ට එනවා නම් එයා කාමයේ සුවිචාචාර රකින්න කෙනෙක් නෙමෙයි. එයා ධම්මචර්යාව කඩන කෙනෙක්. ඇයි? එයාට රාගය අවිස්සෙනකොට භාර්යාව අමතක වෙලා එයාට රටේ නැති කට්ටිය ඔක්කොම ඔළුවට එනවා. එයා ගොඩක් කැමැත්තෙන් හිටපු කට්ටිය එයාට ලබා ගන්න බැරි වෙච්ච කට්ටිය ඔක්කොම ඔළුවට එනවායි කියලා කියන්නේ. එයා තාම එයාගේ පතිවත රකින්නේ නැහැ. ඒ කියන්නේ තාම ප්‍රශ්නේ විසඳිලා නැහැ. එහෙනම් සමහර බඩමුට්ටු දකින්නකොට අපිට ඒ බඩමුට්ටු පේනවනම් ප්‍රශ්නයක් නැහැ. අපිට පේනවා අපිට ගන්න බැරි වෙච්ච ඒවා. ඇපල් එකක් දකින්නවා මේ ඇපල් පයි S8 අලුත් එකක් අපරාධ ඒක ආ S8 එකක් නේ එතකොට අපි යමක් දකින්නකොට ඒකට සාපේක්ෂව වෙන එකක් මතක් වෙනවනේ ඒ කියන්නේ ලෝභේ ඇදිලා නැහැ ඇදුනා වාගේ එකක් ඇදිලා තියෙනවා තාම නිවැරදි එක ඇදිලා නැහැ හැබැයි ද්වේෂේ නැහැ හැබැයි යම් යම් දේවල් වුණා දේවල් මතක් කර කර කම්පන්නේ දා මට මිනිස්සු ඒ විදියට නිඳා කළා මගෙත් එක වැඩ කරන සහෝදරයෝ මගේ මිස්ටාප් එක මට විවේචනය කළා. එදා ආවල් තැන ආවල් තැනදී මට මේ වගේ අපහාසයක් කළා. දැන් වෙසේ නෑ. මේව මතක් වෙන්නේ ඇයි? ඒ කියන්නේ අර කියන தත්ත්වයට හැදිලා නෑ. ඒ කියන්නේ තාම ඒකේ ඇතුලේ ගැබ් වෙලා තියෙන කොතනදෝ දෝෂයක් තියෙනවා පවතිනවා. මේ විදිහට අපේ දිනචර්යාව තුළ ඒ පවතින සෑම කාරණාවක්ම හරියට නිවැරදිව දැකලා ඒක ක්‍රමානුකූලව හදන්න ඕනේ. හැමදේම නැති වෙලා යනවනම් අයිමි වෙලා යනවනම් මේ ලෝකේ ඉපදිච්ච කවුරු සදාතනික ජීවිතයක් ලබලා නැත්තම් අපි කියන අර සදාකාලික ජීවිතයක් ලැබ එහෙම එකක් නැහැනේ ලෝකේ හැමෝම මැරෙනවා එතකොට බුදුවරුත් නැති වෙනවා දෙවිවරුත් නැති වෙනවා බ්‍රහ්මයොත් චුත වෙනවා එතන මේ ලෝකේ හැමදේම නැති වෙනවා නම් ඉපදීම පැවතීම මරණය ඒ ලෙඩවීම මේවා කියන කාරණා හතර පොදු එකක් ඒක කම්පාවට පුදුමයටපත් වෙන්න එකක් නෙමෙයි ඉපදෙන මිනිස්සු හැමෝම වයසට යනවා. ලෙඩ වෙනවා, මැරෙනවා. ඒතර ඒක කොයි මොහොතෙත් වෙන්න පුළුවන්. අට්ටි වැටෙන්න පුළුවන්, වේලිච්ච පොල් වැටෙන්න පුළුවන්, පැයිච්ච පොල් වැටෙන්න පුළුවන්, කුරුම්බ වැටෙන්නත් පුළුවන්. අකුණු වැදිලා ගා දෙකට කැඩෙන්නත් පුළුවන්. ඒක අපට කියන්න බෑ කොහොන වෙලාවක විය හැකි. ඒක කර්මයටයි අයිති. මේක දකින්න ඕනේ. හැම දෙයකලින් මේක දකින්න ඕන. අද මම මැරෙන්න නැතුව බේරුණා. නෑ නෑ මට දැන් මොකද්ද මේ එන හරි මේක කරන්න. හරි දැන් අද මැරෙන්නේ නැතුව බේරන කවදාද මැරෙන්නේ නැද්ද? මැරෙනවා. දැන් එදාට මොනවද කරන්නේ? අනිවාර්යයෙන්ම දැන් මැරෙනවාමයි. දැන් කරන්න පියවරක් නෑනේ. මොන කමටරණ වෙනස් කරුවා? මැරෙන එක නවත්තන්න බෑනේ. එහෙනම් මගේ මරණය තියෙන්නේ අවුරුදු 20කට පස්සේ නම්. ඒක කර්මානුරූපී ස්ථිර වෙලා නම්. දැන් මම මැරෙන්න උත්සාහ කරනවා. නයාගාර මැරිලා නෑ. බිම්බෝම් වලට උඩගින් තියෙනවා. ඒ මනුස්සයර මොකවත් වෙලා නෑ. මොකද හේතුව කියලා බලනකොට මේ මිනිස්යාගේ මරණයම නැහැ. බිම්බෝම් බටවල මාපාර මිනිස්සු දන්නේ නැහැ. වාහනයක් එලවගෙන යනවා මේ පිපුරුන්නේ නැහැ. ඊළඟ වාහන පිපුරුනවා. බලනකොට අරියටම මේ රෝද දෙක ගිහිල්ලා තියෙන අරක මැදි කරගෙන. මේකට වුන්නේ අරයා ගියා මේකට උඩින්. එයා වුණා. ඒ කියන්නේ මේ ලෝකේ කර්මයට අනුව තමයි අපේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නේ. අපි වාබිව්වත් මැරෙන්නේ නැහැ. කොහොමරි බේරෙනවා. සමහර කට්ටිය වාබීලා නැහැ. බය කරන්න බීලා තියෙන කටේ තියාගෙන පොඩ්ඩක් කළා නිකන් මේ තියාගෙන ඉඳලා එළියට දැම්මම මර ගඳ එනවනේ. මිනිස්සු දන්නවා ආපිවා කියලා. හැබැයි ඒකෙන් ශරීරගත වෙලා මැරිලා තියෙනවා. අර මිනිස්සයා කාලක් විතර කුප්පිය පිටින් බීලා ඒත් මැරිලා නැහැ. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අපේ කර්මානුරූපීව තීරණය වෙන්නේ හැම දෙයක්ම හේතුඵල ධාමට අනුව වෙන්නේ මගේ සීලයට අනුව මගේ විනයට අනුව ඒ ධර්මයට අනුවයි මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියන ඒ නිවැරදි දැක්ම ඒ සී අපි තුල තියෙන්න ඕනේ සෑම මොහොතක් ගන්න අපි මේ ලෝකයේ හැම දෙයක්ම කර්මයට අනුව දකින්න පුරුදු වෙන්න ඕනේ. හේතුඵල ධාමට අනුව every action have reaction නම් මේ හැම දෙයකම හේතුවක් තියෙන්න එපා. ඒකට හේතුවට අනුව අටවච්ච ඵලයක්. මේකට කම්පා වෙන්න දෙයක් නැහැ. එතකොට අපි කොච්චර අනිත්‍ය අනාත්ම කියන මේ දර්ශන දැකලා තිබුණාට මේ හැමදේම පංච උපාදාන ස්කන්ධයෙන් දැකලා තිබුණාට පටිච්ච සමුප්පාදයෙන් දැකලා තිබුණාට දැන් ඒ වගේ අවස්ථාවල ඒවා මොකවත් මතකට එන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේවා ඔක්කොම අපේ දැනුමක් පමණයි ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මේ ටිකවත් අපට අවබෝධ වෙලා නැහැ ඒවා ප්‍රත්‍යක්ෂ නාම. මේකනේ මං කිව්වේ. හේතුඵල ධාම මොනාරි කරලා තිනේ ඒක තමයි වැටුනේ. මේක කැඩුනානේ කමන්නේ ඉතින් ප්ලාස්ටික් කැලි ඕන තරම් ගන්න පුළුවන්. අදයි මොනාරි එකක් කරන්න. ඔව් මට මතකයි. ඒ කාලේ මං නංගිගේ ෆෝන් එක පොලේ ගැව්වා. ආ දැක්කා නේද හේතුඵල ධාම. දැන් තමන්ගේ ෆෝන් එක තමන්ගේ අතින්ම වැටුණා නේද? ඒක තමයි. ලෝකේ කාට හරි මොනාරි කළාම ඒක අපට වෙනවා. හරි අවසර ෆෝන් එක ගමු අපි. ඒ විදිහට ඒක දකින්නවා. හැබැයි ඒක වැටුනාම අපි කලබලලා මේක ටික පිළිවෙලට තියන්න එපා මැදින් තියන්න එපා බලන්නකෝ මේ පොඩි ළමයා වැටෙව්වයි කියලා අර එතන තියපු කෙනාටත් බැනලා ළමයාටත් ගාලා සම්පූර්ණ මානසික විකෘති වෙනවා අර පොළවෙන් ගත්ත මේ ප්ලාස්ටික් කෑල්ලකට ඕන තරම් ගන්න පුළුවන් මේවා විනාශ වුණාම ඕන තරම් නිෂ්පාදනය වෙනවා දැන් මේවා පිටසක් වලින් ගෙනවද නෑ මහ පොළොවේ යපස් මහ පොළොවේ පස් ගස් කොළ වලින් ගන්න රබර් මේවා අරගෙන ප්ලාස්ටික් කළා මේ ඕන තරම් ඇදෙනවා කෑලි කෝටි ගණන් තියෙනවා මේවා කැඩුනට මුකුත් ප්‍රශ්න ආයි ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒවා තියෙන වෙලඳ පොලේ. ඒවා මගේ වෙලා මගේ අයිතියට තිබිලා ඒවා කිසිම කෙනෙක්ගෙන් ඒක හානියටපත් වෙන්න බෑ කියන සංකල්පයක් තිබිලා ඒ නිසායි මේ ගාගන්නේ දැනගන්නේ වෙවුලන්නේ තරයි මේක මගේ දැන් මේ ප්ලාස්ටික් ටික රබර් ගහේ රබර් වශයෙන් තියෙද්දි මේකේ තියෙන යපස් ටික පොළවේ පස් වෙලා තියෙදි මේකේ තියෙන ලෝක ටිකත් පොළවේ මේ කිමිකල් වශයෙන් තියෙදි දැන් මම කෑ ගැව්වද මේක මගේ Samsung ෆෝන් එක Apple ෆෝන් එක කියලා මම ගාගත්තද මිනිස්සු නෑ පොළවේ තමයි මම තේවා පාගගෙන ගියා සමහර එක රෙසිස්ටර් වෙන්න පුළුවන් මේකේ ඩිස්ප්ලේ එක වෙන්න පුළුවන් අර මේ වැල්ලේ මම මුහුදු වැල්ලේ යන යන සිලිකන් ටික මේ Apple එක ඩිස්ප්ලේ එක වශයෙන් අනාගතය දෙන්න තියෙන එක පාගගෙන යන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ නේ හැබැයි ඒක උඩු කරලා වක් කරලා දාලා 85000ට අතට දුන්නාම අල්ලන්න දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. ළඟටවත් යන්න බෑ යන්න බෑ ෆෝන් එක තියනවා යන්න බෑ. ඇයි අර සිලිකන් වල ප්‍රශ්න නැහැ. දැන් මේක මගේ වෙලානේ. දැන් මේ මූදු වෙරළ වැලි වලට නෙමෙයිද මේ ප්‍රශ්න ඇති කරලා තින්නේ. මේ යථාර්ථය දැකලා නැහැ අපි.